අරුණානතුංග මහත්මයා පෙරවන් සරණයි ස්වාමින් වහන්ස ස්වාමින් වහන්ස අද අපිට පැහැදිලි කරපු ශ්‍රද්ධාවේ පියවර තුන පැහැදිලි කරනකොට ඒ වගේම මේක පැහැදිලි කරලා අවසාන වශයෙන් ස්වාමින් වහන්සේ අපිට පැහැදිලි කරා කියලා දුන්නා මේ දැන් බෞද්ධ වශයෙන් ශ්‍රද්ධාව අමෝලිකා ශ්‍රද්ධාව නෙවෙයි පෙන්눔 කරන්නේ අපි වඩන්න ඕනේ අනිත් විදිහටයි ඒ කියන්නේ නිවන දෙසට යොමු වෙච්ච ශ්‍රද්ධාවක් නම් ස්වාමීන් වහන්සේ දැන් ওই පළවෙනි පියවරේදී ඒ කියන්නේ ප්‍රාථමික අවස්ථාවේදී බොහෝ විට ඉඩකඩක් තියෙනවා නේද ඒ කට්ටියට මේ තරගකාරීත්වය මේ අපේ ආගම මේ අර්ක අනිත්‍යාගම ඒ වගේම අපි ඒ වගේම මමායනය වැඩිවීම ඔය වගේ දේවල් අකුසල ධර්ම ඇතිවීමට අවස්ථාව තියෙනවා ඒ වගේ මේක ඒක ගොඩක් පිට සමාජයේ දකින්නටත් පුළුවන් ඉතින් ඒ ප්‍රවණතාවය හදාගෙන ප්‍රාථමික தත්ත්වෙන් මධ්‍යස්ම හා උත්කෘෂ්ඨ මට්ටම් වලට අපි යොමු කරන ක්‍රමවේදයක් තියනවාද ඒක කොහොමද ස්වාමිනාංශේ අපිට පැහැදිලි කරන්නේ? ඔව් ඇත්තටම දැන් වර්තමානයේ ගාක් වෙලාවට මේ ධර්මචර්යාව ගොඩක් දෙනා භාවිතයට ගන්නේ ප්‍රායෝගික චරණයක් හැටියට නෙවෙයි ඒක තමන්ගේ ප්‍රතිරූපය සකස් කර ගැනීම. ඊළඟට ප්‍රතිලාභ ලැබීම කියන මේ වගේ කාරණාත් එක්ක තමයි ප්‍රතිරූපය සහ ප්‍රතිලාභ. ඉතින් ඒවා බොහොම මාන පරවශව තමන් හොවා දක්වමින් සක්කාය දිට්ඨියම තහවුරු කරගනිමින් අපේ ශාස්ත්‍රවරයා තමයි සියල්ල දන්නේ අනිත් අයගේ ශාස්ත්‍රවරු පල්ලෙහා මට්ටමේ අපේ අපේ බුද්ධාගම තමයි ඉහළම තියෙන්නේ අනිත් ආගම් පල්ලෙහා මට්ටමේ තියෙන අන්න ඒ විදිහට අර ආගම හොවා දක්වමින් ශාස්ත්‍රවරයා හොවා දක්වමින් නිකන් අනුන්ගේ පාණෙන් එළිය බලන විදිහේ වැඩපිළිවෙලක තමයි හුඟක් වෙලාවට නිරත වෙන්නේ ඉතින් ඒක වර්තමානයේ සද්ධාව සම්බන්ධව විතරක් නෙමෙයි හැම කරුණකදීම ප්‍රකට වෙන දුර්වලකම. ඉතින් යම් කෙනෙකුට ඒ දුර්වලකම වැටහෙනවා නම් Taman ඉන්නේ නිවැරදි තැනක නෙමෙයි කියලා එතනින් ඉදිරියට යන්න අපට පුළුවන් අර කාලාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළ ක්‍රමය අනුගමනය කරන්න අර પરම්පරාවෙන් ආපු කතාවට රැවටෙන්නේ නැතිව පොතේ තිබ්බ කාරණය මත පමණක් පිහිටලා ඉන්නේ නැතිව ගුරුවරයා කිව්ව කාරණේ Tamanට කැමති දේ ඒව මත පමණක් එල්බගෙන ඉන්නේ නැතිව අපිට පුළුවන් එතනින් එහාට අර සාන්දෘෂ්ටික ක්‍රමය සහ අපන්නක ක්‍රමයට යන්න. සාන්දෘෂ්ටික ක්‍රමයට යන එක ඒක ඉක්මනින් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒක ටිකෙන් ටික පුරුදු කරන්න ඕන. නමුත් අපට අපන්න ක්‍රමයට ඒක විග්‍රහ කරගන්න පුළුවන්. ඒ අපන්න ක්‍රමයට විග්‍රහ කරගන්නේ අපි කාලාම සූත්‍රයේදී ඒක සාකච්ඡා කළා. සාන්දෘෂ්ටිකව යමක් දැක ගන්නට බැරි අවස්ථාවලදී අපට ඒක අපන්නක ක්‍රමයට පාවිච්චි කරන්න පුළුවන්. එතනදී තමන්ගේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන සාධක ටික හඳුනාගෙන ඒක විශ්ලේෂණය දැන් බුදුරජාන් වහන්සේ විමර්ශක සූත්‍රයේදී පැහැදිලි කරනවා භික්ෂුන් වහන්සේලාට මහණෙනි පරචිත්ත විඥාන ඥානයක් නැති භික්ෂුව විසින් පවා තථාගතයන් වහන්සේ විමසා බැලිය යුතුයි. එතකොට පරචිත්ත විඥානයක් නැති කෙනාට අනිත් කෙනාගේ සිත දකින්න බැහැනේ. ඒතර සිත දකින්න බැරි වුණාට මේ බාහිර කියන දේ සහ කරන දේ ඒව හොඳට අධ්‍යයනය කරන්න. ඇයි මෙහෙම කිව්වේ? ඇයි මෙහෙම කරන්නේ? මොකද්ද මේකේ පදනම? අන්න ඒ විදිහට විමසලා බලලා හරි තථාගතයන් වහන්සේ පිළිබඳව විමර්ශනය කිරීම අවශ්‍යයි. එතකොට මේ විමර්ශනය කරන්න කියලා කියන්නේ ඇයි? එහෙම විමසනකොට තමයි ඇත්තටම තථාගතයන් වහන්සේ පිළිබඳව අපට හැබෑ ආකාරවති සද්ධාව ඇති දැන් බ්‍රහ්මායු බ්‍රාහමණයා බුදුරජාණන් වහන්සේ පසුපස එව්වා උත්තර කියන මානවකයා අවුරුදු ගණනාවක් බුදුරජාණන් වහන්සේ පස්සෙන් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේව පිළිබඳව හොයන්න බලන්න මොකද්ද මේ මේ ඇත්තටමද මේ ඇත්තටම බුදු වෙලාද කියලා හොයන්න. එතකොට ඔහු ඒක යොමු කළේ සංඛා සැක සංඛා සහිතව. නමුත් උත්තර මානවකයා අර අවුරුදු ගණනාවක් කරපු පරේෂණ වාර්තාව ඇවිදින් කියනකොට බ්‍රහ්මායු බ්‍රාහ්මණයා උපසලෝ ඒකාංශ කරගෙන දන ගහලා ඒ දිසාවට හැරිලා নমස්කාර කළා ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම নমස්කාර කරනවා. මොකද දැන් ඒගොල්ලෝ වේදයේ ඉගෙනගෙන තිබුණා සම්මා සම්බුද්ධ කියලා කෙනෙක් ලෝකේ පහළ වෙන්න පුළුවන්. එහෙම පහළ වෙනවා නම් ඒ තැනත්තාගේ ගති ලක්ෂණ මෙන්න මේවයි කියන්නේ. එතකොට වේදය හදාරලා තිබිච්ච නිසා සම්මා සම්බුද්ධ කියන්නේ කොහොම කෙනෙක්ද කියලා ඒගොල්ලෝ දැනගෙන හිටියා. ඒ නිසානේ බුදුහාර පහළ වෙන්නත් කලින් අර මේ පාඨක ලක්ෂණ පාඨක බ්‍රාහමණයෝ ගෙන්නලා ඉවෙන් පස්සේ කිව්වේ අනාගතේ බුදු වෙනවා කියලා කොණ්ණඤ්ඤ බ්‍රාහමණයා කිව්වේ ඒ නිසා අනිත් අයත් බුදු වෙන්න හෝ සක්විති රජ වෙන්න පුළුවන් කිව්වේ. ඒතකොට බුද්ධත්වයේ පිළිබඳ කතාව ඒගොල්ලෝ දන්නවා. හැබැයි දන්නවා වුණාට මේක ප්‍රායෝගිකව පුද්ගලයෙක් තුළ विद्यमान වෙන්නේ කොහොමද කියලා එහෙම අත්දැකීමක් ඒ ඇයට නැහැ. ඉතින් ඒ නිසා තමයි බ්‍රහ්මායු බ්‍රාහ්මණයා අර තමන්ගේ ගෝලයව පිටත් කරන්න ගිහිල්ලා බලන්න ඇත්තටම මේ මේ වේදේ කියන කතන්දරේ මේ පුද්ගලයා තුළ ප්‍රායෝගිකව තියනවාද ඉතින් එහෙම ඔහු දිගින් දිගට දිගින් දිගට දිවා රාත්‍රී බුදුහාමුදුරුවෝ පස්සෙන් ගිහිල්ලා ඒ දැකගත්තු දැනගත්තු දේවල් ඇවිල්ලා කිව්වහම ඒ තමන් කවදාවත් දැකලා නැති බුදුහාමුදුරුවන්ට බ්‍රහ්මායි බ්‍රාහමණය নমස්කාර කරනවා. ඉතින් ඒ මොකක් නිසාද අර ගැඹුරු අධ්‍යයනය තුළේ තමන් මතු පිටින් අහලා තිබුණට වඩා අපි ගැඹුරට අධ්‍යයනය කරනකොට පරචිත්ත විඥානඥානෙ නැති වෙන්න පුළුවන්. හැබැයි ක්‍රියාව සහ භාෂණය කායික වාචසික වශයෙන් අපිට යමක් අධ්‍යයනය කරන්න පුළුවන්. එතකොට ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ප්‍රමාණයෙන් හෝ අපි බුදුරජාණන් වහන්සේව අධ්‍යයනය කරන්න. ඉතින් එහෙම අධ්‍යයනය කරන්න අපිට තියෙන එක ක්‍රමයක් තමයි බුද්ධ ගුණ එකින් එක අරගෙන ඔය අපි මුලින් දැන් අරහන් ගුණය ගැන පැහැදිලි කළේ ටිකක් අන්න ඒ වගේ විවිධ පැතිවලින් ත්‍රිපිටකයේ තියෙන යම් යම් කාරණා ජාතක කතාවල තියෙන කාරණා යම් යම් චරිත කතාවල අන්තර්ගත වෙලා තියෙන කාරණා කොහොම විවිධ කරුණු අරගෙන සංසන්දනය කර කර ගැඹුරට ගැඹුරට විමසලා බලනකොට අපට වඩා ගැඹුරු ප්‍රඥාවකින් යුක්ත සද්ධාාවක් අවදි කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි විදර්ශනාවට නැඹුරු වෙන්නට ඕන දැන් බුදුහාමුදුරුවෝ දිහාම බලා හිටපු වක්කලි හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ පිළිබඳ සද්ධාව උපරිමයට තිබුණා. බුදුරජාණන් වහන්සේ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා බැහැර කළානේ බැහැර කළේ එහෙනම් බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන කරන්න පුළුවන් වැඩක් නේ මේ ලෝක ධර්මතා අවබෝධ කරගන්න. යන්නේ ඒ වගේ අපි ප්‍රාථමික පියවරේදී සහ ද්විතීක පියවරේදී අපි බුදුහාමුදුරන්ගේ ගුණයත් එක්කලා තමයි අපේ අවධානය යොමු කරන්නේ. හැබැයි උත්කෘෂ්ඨ පියවරේදී බුදුහාමුදුරෝ කියන ඒ ඒ ඒ මාත්‍රකාව ඔස්සේම ඇතුළට යන එකක් නෙමෙයි අපි කරන්නේ යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යමෙක් ධහම දකිනවා නම් ඒතනත්තා තථාගතයන් වහන්සේ දකිනවා කියන ඒ સિદ્ધාන්තය තමයි අපි එතනදී භාවිතයට ගන්න. ඉතින් ඒකත් අපිට බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා කොහොමද මේ ධර්මයේ දකිනකොට බුදුරජාණන් වහන්සේ දකින්නේ. එහෙමයි ස්වාමින්වහන්ස දැන් ස්වාමින්වහන්ස ඊටාම වැදගත් කාරණයක් අවසානයේදී අපිට තේරුම් කරලා දුන්නා යෝ ධම්මං පස්සති සෝමං පස්සති ඒ ඒ સંદર્ભය මුල් කරගෙන දැන් අපේ බෞද්ධ සමාජය තුල දෙමව්පියෝ වශයෙන් එහෙම නැත්නම් ගුරුවරු වශයෙන් දරුවන්ට මේ මේ කරුණු ගැන ඒ කියන්නේ ශ්‍රද්ධාව මූලික කරගෙන මේ විදර්ශනා ප්‍රඥාව අවදි වෙන ආකාරයේ හැඩ ගැසෙන්න පුළුවන් දෙයක් මේ මේ ඉදිරිපත් කරන්න පුළුවන් කියන හැඟීමක් මට ආවා ස්වාමීන් වහන්සේ මේ වගේ දැන් දැන් බුද්ධහාඳුරන්ගේ ගුණයන් මේවා ඒ ගුණයන් අපි මේ ඈත තියා දකින්න බවක් නෙවෙයි කරන්න ඕනේ අපි ඒ ගුණයන් අපි තුලින් මතු කරගන්න ඕනේ එතකොට අපි තුල මම අයනේ වඩන්න උත්සාහයක් ගන්නෙ නැහැ තරඟ කරන්න උත්සාහයක් ගන්නෙ නැහැ අන්න ඒ වගේ தත්ත්වයන් ඇති වෙනකොට ඒක විදර්ශනාව දියුණු කරන්න තවත් රුකුලක් වෙනවා නේද ස්වාමීන් වහන්සේ. ඔව් එහෙම අපිට එක එක පැතිවලින් උත්සාහයන් ගන්න පුළුවන්. නමුත් අර සමාජයේ හැම පුද්ගලයාගේම මානසික තත්ත්වයන් එක විදිහට නෙමෙයි දැන්. බෝසත්තුරු ගත්තා වුණත් සද්ධාධික, වීර්‍යාධික, ප්‍රඥාධික කියලා ප්‍රභේදගත වෙනවානේ. ඒ වගේ ශ්‍රාවකයොත් සද්ධානුසාරී ධම්මානුසාරී ඒ විදිහට යන්න පුළුවන්. ඒතර එක එක්කෙනාගේ සද්ධාව මූලික වෙන්නටත් පුළුවන්. ඒ වගේම අර විමසා බලන ගතිය මූලික වෙන්නටත් පුළුවන්. ඉතින් ඔය සද්ධා ප්‍රඥා කියන ගුණාංග දෙක තමයි උස්පහත් වෙමින් යන්නේ. ඉතින් මේ දෙකම තියෙන්න ඕනේ. හැබැයි සමහර කෙනෙකුගේ සද්ධා ලක්ෂණය ප්‍රකට වෙනවා. සමහර කෙනෙකුගේ ප්‍රඥා ලක්ෂණය ප්‍රකට වෙනවා. එහෙම වෙනස් කරන්න පුළුවන්. ඉතින් අපි මොන පැත්තකින් හරි උත්සාහ කරන්න ඕන සමාජයට මේ මේ මේ පුහුණුව ලබා දෙන්න අපිට කරන්න පුළුවන් යම් උදව්වක් කරන්න. ඉතින් ඒ උදව්ව අපිට කරන්න පුළුවන් ප්‍රමාණය තීරණය වෙන්නේ අපි අපි ඒවා යෙදෙන තරම. දැන් වැඩිහිටියා එහි යෙදෙන තරමට තමයි තමන්ගේ දරුවා කොහොමද ඒකේ හසුරවන්නේ කියන අවස්ථාවෝචිත කරුණු ඒ වැඩිහිටියට මතුවේවි. එහෙම නැත්නම් නිකන් අපිට පොතක තියෙන කාරණයක් විතරනේ කියන්න වෙන්නේ. ඉතින් අර වැඩි හිටියෝ ඒවා තුල ප්‍රායෝගිකව නොයෙදීම නිසා තමයි ඒ දරුවන්ට ඒ නිවැරදි මඟ පෙන්වන්න බැරි දැන් අනිත් පැත්තෙන් අර දුක දුක ස්වභාවික කාරණයක් වෙනවා සද්ධා උපදවන. ඉතින් අපි නිතරම කියන දෙයක් තමයි දරුවෝ හදනකොට ඒ දරුවන්ට දුක වේදනාව කියන එක බලහත්කාරයෙන් පටවන්න නෙමෙයි ස්වභාවික ලෝකයේ ස්වභාවික ධර්මතාවයක් කියන බව ඒ දරුවන්ට දැනෙන්න අවස්ථා විවෘත කිරීම ඉඩ ඉඩදීම ඒක ඥානවන්ත මව්පියන් විසින් කළ යුත්තක්. ඉතින් ගොඩක් වෙලාවට දරුවට තියෙන ස්නේහය නිසා ඒ දේවල් අපි වහලා දාන්න උත්සාහ කරනවා. ඉතින් අද අපිට හම්බ වුණා එක තාත්තා කෙනෙක් නැති වෙයි. ඉතින් ඒ තාත්තා කිව්වේ දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. තාම ඉස්කෝලේ යනවා. එතකොට තවම ඒ දරුවන්ට දැන් ඒ වැඩිමහලු දරුවා තරුණ වයසට ආසන්නව ඉන්නේ. නමුත් තවම ඒගොල්ලන්ට තනියම මුදල් හදල් පරිහරණය කරන්න. ඒ කියන්නේ ඉස්කෝලේට මුදලක් ඉල්ලුවා වුණත් අම්මා හරි තාත්තා හරි ගෙනihin දෙනවා මිසක් දරුවෝ අතට සල්ලි දෙන්නේ නැහැ. ඒතර මුදල් ඒ තාත්තා එක කිව්වේ කෙලින්ම අපේ දරුවන්ට අපි තවම මුදල් පරිහරණය කරන්න දෙන්නේ නැහැ. හරියට අර හාමුදුරු හාමුදුරු නමක් වගේ. ඒතර මුදල් පරිහරණය කරන්නේ නැතුව කටයුතු කරන්න සලස්සනවා. ඉතින් ඒ මොකද මේ මුදලක් අතට එනකොට ඒවා තුලින් විවිධ දුරාචාරයන්ට අද යොමු කරවන්න පරිසරය සමාජය බලාගෙන ඉන්නවා. මත් කුඩු මත් ද්‍රව්‍ය නොඑක් දේවල් වලට ඇබ්බැහි කරවන්න. ඉතින් අර අතේ මුදල් ගැවසෙන්නේ නැති වෙනකොට ඒ දරුවන්ටත් ඒ ගැන අදහසක් ඇති වෙන්නේ නැහැ. අදහස ඇති වුණාට කරන්න දෙයක්වත් නැහැ. වෙන කෙනෙකුත් ඒවට පොළඹවන්නේ නැහැ. මොකද ඒ අය අතේ සල්ලි නැහැ කියලා දන්නවා. ඉතින් අන්න අපට උපාය මාර්ග හදන්න වෙනවා අර අනතුරු වලින් ගලවන්න. ඉතින් එහෙම කරන්න පුළුවන් වෙන්නේ වැඩි හිටියන් යම් ප්‍රමාණයකට ඒව ගැන සබුද්ධිකව ප්‍රායෝගිකව යෙදෙන තරමට තමයි අනිත් අයට මඟ පෙන්වන්න පුළුවන් වෙන්නේ. නිමයි ස්වාමීන් වහන්සේ හොඳට පැහැදිලි තෙරුවන් සරණයි.